රණරංජනගේ මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද පරාක්‍රම නරේන්ද්‍ර සිංහ. එතුමාගේ රජ දවස ಭಾರತයේ ඉඳලා ආවා කර්ණාටක සංගීතයේ ඊටාම දක්ෂයෙකු අලගනායුදු කියලා ගුරුවරයෙක්. පළමු අර්ථ නාටකම් රංගනයේ ලංකාවට හඳුන්වා දුන්නේ ඔහු කියන එක තමයි පොතපතේ සඳහන් වෙන්නේ. මේ රංගනය දැක්ක ජාන්ති සිඤ්ඤෝ කියලා සිංහල ගැටවරයෙක් හිටියා. ඔහු තමයි මේ රංගනය හොඳින්ම දැකලා තේරුම් ගත්තේ. ඔහුගේ ආభాෂයෙන් ලැබපු පිරිත්තු සිඤ්ඤෝ කියන කම්මල් කරුවා තමයි පළවෙනි නාටකම රචනා කරන්නේ. ඒ ඇහැලේ පොළ නාටකම. එතෙන් සිට අපේ රටේ නාටකම් කලාව ප්‍රචලිත වූ බව තමයි නාට්‍යාචාර්යවරුන් සඳහන් කරන්නේ. හැබැයි මේ නාටකම් කලාව ගැමි කලාවක් හැටියට තමයි අපේ රටේ ප්‍රචලිත වුණේ. උගතුන් විද්වතුන් නෙවෙයි නාටකම් රචනා කළේ. බොහෝ වෙලාවට සාමාන්‍ය දැනුමක් තියෙන ගැමි ජනතාව තමයි නාට්‍ය ලියමින් ආවේ. හැබැයි 1956 දී මේ ගර්හිත කලාවක් හැටියට බොහෝ විද්වතුන් විසින් සැලකනු ලැබූ නාඩගමට මුල් තැනක් ලැබෙන සංසිද්ධියක් වෙනවා. ඒ තමයි පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉදිරිවිද සරච්චන්ද්‍ර පැරණි මඩමේ මනමේ නාඩගම නවීකృత කළා අලුතින්ම නාට්‍ය රචනා කරලා අලුත් මනමේ නාටකයක් මනමේ නාඩගමක් ඉදිරිපත් කරනවා 1956 නොවැම්බර් 3 වෙනිදා තමයි පළමුවරට මේ විදග්ධ ස්වරූපයක් ගත්ත මනමේ නාට්‍ය රඟ දැක්වෙන්නේ කොළඹ ලයනල් වෙන් ශාලාවේදී. මේ සංසිද්ධිය අපේ නාට්‍ය කලාවේ, නාට්‍ය සංගීතයේ, නාට්‍ය රංගවස්ත්‍ර නිර්මාණයේ වගේම නාට්‍යයේ හැම අංශයක්ම නවීකృత වන්නේ මේ මනමේ නාටකමත් සමග. උදාහරණයක් ඇටියට නළු නිලියන් වෙස් ගැන්වීම අර පැරණි විදිහට සායම් මූණේ ආලේප කළා එහෙම නැත්නම් වෙස් මූණු දාගෙන රඟපාපු නළු නිලියන් ඊටාම නවීන විදියට මූණේ වෙස් නිර්මාණය කළා අභිනය චතුර් අභිනය දකින්න පුළුවන් දකින්න පුළුවන් විදිහට වෙස් නිර්මාණය කිරීමේ කලාවක් ආරම්භ වෙනවා. කුටිම්ම සිංහල නාට්‍ය කලාවේ සම්පූර්ණ නවීකරණයක් මනමේ නාට්‍ය එක සිද්ධ වෙනවා. ජනරන්ජන ගී අපි ඉදිරිපත් කරන්නේ සංගීතය කේන්ද්‍ර කරගත් පරිසරණක් හැටියට. මනමේ නාට්‍යයෙන් අපේ සංගීතයේ සිදුවුණු වෙනස මොකද්ද? අපි ඒ ගැන කතා කරමු මනමේ නාට්‍යයෙන් ගීතයක් අහලා. රජයිතු නැත නැත මිනි කිරුළු ඇත මෙම ඉමගිර දෙන්න जय වැළඳීමේ වාරල තරතාලම් ගේන වනසවුලන් ජීවිතේ දමාදු වනයේ වැදි රාජ කෙනෙකු පාතාදු මනමේ කුසේ මා ගත කුර ඇදීරේ විලස මෙසේ වුද තිතනුම දැදීරේ සැමියා මරුමට මසිත නුදුන්නේ ඔහුරු දුමාරුව වැතුනේ මේ නාට්‍යයේ ඊටාම සියුම් අවස්ථාවක් තමයි මෙතන නිරූපණය වෙන්නේ. මනමේ කුමාරයා සහ වැඩි රජු අතර සටන අවසන් වෙලා මේ කඩුව වැඩි රජුට දුන්නයි කියන හැටියට තමයි පැරණි මනමේ නාට්‍යවල නිර්මාණය කරලා තිබුණේ. මහාචාර්ය සරච්චන්ද්‍ර ඊට වඩා සියුම් නාට්‍යමය අවස්ථාවක් ගොඩනගමින් මෙය මේ ස්ත්‍රියකගේ චපල භාවය කියන්ට දරු වෑයම ඉවත් කළා මනුෂ්‍ය ස්වභාවය ගැන කියන තැනකට පත් කරලා නාට්‍යයේ සියුම් නාට්‍යෝචිත නාට්‍යමය අවස්ථාවක් නිරූපණය කරා. දැන් මේ ගීතය අපි අරගෙන බැලුවොත් ඊටාම විසිතුරු ඊටාම විදග්ධ පදමාලාවක් සහිත ගීතයක්. එතකොට නාඩගම් සංගීතය බොහොම අර කටෝර මට සිලුටු නොව ටිකක් ගොරහැඩි ස්වරූපයකින් තිබුණු කලාවක් තමයි මේ නාටකම් සංගීතය. මොකද අර ගැමි කලාකරුවන් අතර මේක කිසියම් සිව්මැලි භාවයක්, මෘදු භාවයක්, වටමට ස්වභාවයක් ලැබුණේ නැහැ. විශාරද ජයන්ත අරවින්ද ඔබ සරච්චන්ද්‍ර මහත්තයා ළඟ බොහෝ වැඩ කටයුතු කරපු කෙනෙක් හැටියට මනමේ නාට්‍යයේ මේ ගීත වලට මොනවද දුන්නු මේ නව ස්වරූපය මහාචාර්ය සරච්චන්ද්‍ර මේ ගීතය ගැන මට විශේෂයෙන් කියපු දෙයක් තියෙනවා. මහාචාර්ය මහත්තයා කිව්වා <laughs> ජයන්ත මේ මේක මේ පැරණි නාටකම් සමයක් නෙමෙයි. <laughs> එහෙනම් මම ඒ කොහොමද මේක නිර්මාණය වුනේ? නේ අපි ඔය ශ්‍රාජ්‍යකේම <laughs> වාදනය කර කර ඉන්නකොට භූමිවි ඉන්න ගමන් නිකන් ස්වතන්ත්‍රව මේක නිර්මාණය වුණයි කියලා කිව්වේ. ඉතින් මම හිතන්නේ ඒක ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවට හරි උචිතයි. මොකද අර අනිත් නාඩගම් තනුව වගේ හරි ඉහළ පහළ යන ස්වර නැතුව ටිකක් අර ජනගී වගේ ජනගී වගේ ස්වර මේ පරාශය බොහොම පටුවෙන්. ඔව් කියන්නේ ඒතර ගයන්නත් ලේසි. ඒක හොඳේ තමයි හොඳ මේ දේ තමයි අර අර්ථය ඉස්මතු වෙනවා. මොකද මේ තනුව පටු වෙනකොට අර්ථය බැගින් ඉස්මතු වෙනවා. අන්න ඒ අර්ථයෙන් බලනකොට මේක හරීම සාර්ථකව මේ අතුලත් කරපු තනුවක්. දැන් අතර මනමේ නාට්‍යයට ඔබ අධ්‍යයනය කළ තියෙන විදිහට මනමේ නාට්‍යයේ තියෙන පැරණි නාඩගම් තනු චාර්ජ් සිල්වා ගුණසිංහ ගුණාංශේ තනු දුන්න මෙන්න මේ තනුව කොහොමද මේ තනුව කොහොමද කියලා යම් යම් අවස්ථාවකට. එතකොට මේ නාට්‍යමය අවස්ථාවට ගැළපෙන තනුව සරචන මහත්තයා තෝරගෙන ඒකට පදමාලාව ලිව්වා. ඒ දැන් මේ හුඟක් සින්දු නාටකම්නේ. දැන් නාටකම් වර්ග දෙකයි. සින්දු නාටකම් කවි නාටකම්. සින්දු නාටකම් වලින් තමයි අම්පේ චාලි සිල්වා ගුරුනාංශේ තනු මේ ඔක්කොම උපුටලා දැක්වේ. නමුත් සින්දු නාටකම් තනු අවප්‍රමාණ වුණා. يعني උමුණා ප්‍රමාණයට හොයාගන්න නැහැ. නෑ. සරජන් සර් කවදාවත් එකම තනුව දෙපාරක් දැම්මේ නැහැ. ඒ ඒ <laughs> වගේ අවස්ථාවල මේ වෙනත් වෙනත් විදිහට තනු නිර්මාණය කරගන්න සිද්ධ වුණා. ඔව් මම හිතන්නේ මේ සරචන්ද සූරීන් මනමේ නාට්‍යත් එක්ක මේ මේවට ඊටාම සියුම් සිව්මැලි භාවයක් නව ස්වරූපයක් දුන්නා. විදද්ද කලාවක් බවට මේ ගීත වගේම සමස්ත නාට්‍යම පත් කළා. විචාරකයින්ට කියන්න සිද්ධ වුණා ගැමි ජනතාවට වගේම විතාම ඉහළ උගත්කමක් තියෙන බටහිර පන්නේට හැදගහුණු අයටත් රස විඳින්න පුළුවන් විදිහේ කලාවක් බවට මේකපත් කරා. ඔව් පස්සේ මේක දැක්කේ ගුරුවරු, විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ, කටකාචාර්යවරු, ඊමට්ටමේ <laughs> අය. මම හිතන්නේ අපේ නාට්‍ය කලාවත් එක්ක තමයි ගීත කලාව දිගටම පෝෂණය වෙන්නේ. මනමේ නාට්‍යයෙන් යම්කිසි හැරවුමක් සටහන් වුණයි කියන එක තමයි අපේ අදහස. අපි තවත් ගීතයක් මනමේ නාට්‍යයෙන් අහමු. අපියා සමියා මරුමුවා වැටුණා කිමදක සැමියා මාව මරන්නට දැක් කළ කින්දා දැක් කළ කින්දා සිය පාන ගලවා ගන්නට මැරුවා නෑ මගේ දෝසා නෑ මගේ දෝසා මට පෙම් කළ මේ මනමේ රජිනා සටනට පොළඹා ගත්තේ ඔබනේ මාගලවන්නට ගොස් මාහින්දා මරුමුව වැටුණා මරුමුව වැටුණා කටනට මා පිළඹුවේ ඔහුනේ දුටුවේ නැතුණු දුටුවේ නැතුණු කාගෙන් ඔබ ගලවන්නට වීදෝ නොදනිමි එබකා නොදනිමි එබකා ඔබගෙන් මා ගලවන්නට නොවේදෝ රටනට වැදුනේ රටනට වැදුනේ අනදර ඔබට විකල කෙලෙම්තු සතනට ගියේ මා අතගත් ඔබට ප්‍රේමයකින් දා ප්‍රේමයකින් දා අදහන්නට නම් කෙලෙසා හැකිදෝ ඔබ මේ කියනා රැවටිලි වදනා නැතිවෝ හිමගිරි අරණේ ඔබ වේ රැජිනි වෙනුමා පිටවා වෙනුමා පිටවා නැත අන්තරණා ඔබ හැරමේ නොවරක ගන්නා වන සතු මා නිවසට නොම එන්නා දිවිචිමිතෙක් අනදර නොකරන්නා බාධා නැත මෙහි සැපෙන මනමේ කුමරියගේ සහ වැදි රජුගේ තර්කය මේ සංවාදය අත්තටම මේ තනුවෙත් නාරගම් ගීත ලක්ෂණ සියල්ලම තියෙනවා. දැන් මේක ඊටාම අපූර්ව සංවාදයක්. මේ නාට්‍යයේ නාට්‍ය කාර්යය ඉදිරියට රැගෙන යනවා මේ සංවාදය ඇතුලේ. මේ අන්තිමේදී මන මේ කුමරිය තමන්ගේ විසව කරගන්න තැනට වැඩි රජුරෝ කැමැත්ත පළ කරනවා. මේ තනුව කොහොමද ඔබ දකින්නේ මේ මේ නාට්‍ය ඇතුලේ. මේ තමයි පරණ තනුවක්. නමුත් මේ මේකේ ටිකක් එකාකාර බවක් දැනෙන්නේ නැති නේ. මොකද එකම තනුව නැවත නැවත නැවත. හැබැයි මේ අවස්ථාවට මේ එකාකාර බව උචිතයි. මොකද සරචන් සර් එහෙමයි මම හිතන්නේ හිතන්නේ නැත්තේ. මොකද මේ අර්ථයනේ පැහැදිලි වෙනවනේ. ඒ අර්ථය පැහැදිලි වෙනවන නිසා අන්තික මේ දෙන්න අතරේ. ඔව්. මේ කියන්නේ යුගල වශයෙන් ගායනා කරනකොට ඒ අතින් බලනකොට මේ මේ ස්වර පරාශය ඊට පටු වුණාට මේ තනුව ඊට මේ අවස්ථාවට ගැලපෙනවා. දැන් මනමේ නාට්‍යයෙන් පස්සේ සිංහල නාටකම් කලාවේ කූට ප්‍රාප්ති හැටියට බොහෝ විචාරකයන් සැලකන්නේ සිංහබව නාට්‍ය. සිංහබව නාට්‍යයේදී මනමේ නාට්‍යයේ මේ පෙම්පුවතට එහා ගිය මානුෂ්‍ය ධර්මයක් පියපුතු ගැටුමක් සනාතනික සදාතනික සාර්වත්‍රික සර්වකාලීන කිය හැකි ගැටුමක් මානසික ගැටුමක් පිළිබිඹු කරන නාට්‍යයක්. එය නාටකම් කලාවේ මුදුල් මල් කඩ හැටියට තමයි හුඟක් දෙනෙක් සැලකන්නේ. දැන් ඒ නාට්‍යයේදී මේ මනමේ නාට්‍යයේ භාවිත කර සංගීතය ඊතනු වලින් ඒවා ඉක්මවා ගිහිල්ලා ඊට වඩා සියුම් තැනකට ගෙනියනවා මහාචාර්ය සරච්චන්ද්‍ර. පදමාලාව වශයෙන් වගේම තනු වලින් ගායනයෙන් සියලු අංශ වලින් අපි ඒ ගීතයක් අහලා ඒ ගැන කතා කරමු. දනෝම තනසේ ඉන්දිනාතා මිලෙසේ දිවි හිමියෙන් මෙදෙනේ ඕකෝ ආදර ඇති මුත් මා අප හාට වල නැත මිදිමියේ ආදර ඇති මුත් ආපිය අප හාට වල නැත මිදිමියේ එදිනේ ඊහු දුවදනේ අද සුදරැව් අප නරයන් මග පැවතුනේ අරුමය නැත මාත වැටෙන්නේ අප නරයන් මග පැවතුනේ අරුමය මහාට පිය පැමිණෙන්නද කාලද හෙලිවන්නේ පිය තුමාගේ ගත නැරඹු කාල මාසිත සුදුලින් ඉදිරියන්නේ පිය තුමාගේ ගත නැරඹු කාල සම වන්නේ වෙනස පෙනෙන්නේ විලස පියානන්නේ කෙලෙසද ඔබ හට අපදා ඇයි මව නොකියන්නේ කෙලෙසද ඔබ හට අපදා සියල්ල මෑණියන්ගෙන් අසා දැනගනිමි. සිංහබාහු නාට්‍යයේ යෝන් සිංහබාහු කුමාරයා සිය පියාගේ වෙනස් ස්වරූපය ගැන කිසියම් වික්ෂිප්ත භාවයකට පත් වෙලා ඒ ගැන කල්පනා කරමින් කියන ගීතය. දැන් මේ ගීතාවලියේ මේ මෙවැනි යම් යම් අවස්ථා වලට ගැළපෙන තනු නිර්මාණය කරලා තියෙනවා. විශාරද අරවින්ද හිතන විදිහට මේක අලුතින් නිර්මාණය කරපු තනුවක්ද එහෙම නැත්නම් සාම්ප්‍රදායික නාටකම් වියද අලුතෙන් නිර්මාණය කරපු තනුවක් මේ වැඩ අපි මතක් කරන්න ඕන එච් එස් බණ්ඩාර කියන පුද්ගලයා ඒ කාලේ මමත් එක්ක 20 ගැල හිටියේ 50 ගණන් වල 58 59 60 වගේ කාලේ මේ එච්.එස්. බණ්ඩාර තමයි මේකේ සංගීතය හැදී. හැබැයි යම් ආభాෂකර නෝමඩ් ගුණසිංහම මේ කාලේ එකතු වෙලා අර මද්දලේ වාදනය කර කර සම්බන්ධ වෙලා හිටියා මේ සිංහබව නාට්‍යයට. ඉතින් ඒ ආభాෂයෙන් බණ්ඩාර තමයි මේ තනු හදලා තියෙන්නේ. අපි අනිත් ගීතයන් අහලා සමාලෝචනය කරමු මේ සිංහබව සහ මනමේ ගීත කොහොමද නිර්මාණය වුනේ කියලා. Thank you. රැඩිකල් සිංහබාහු නිසා තමන්ගේ ආදරණීය ස්වාමියා හැර යන්නට සිද්ධ වෙනවා සුපා දේවීට. මේ අවස්ථාව තමයි මේ ගීයෙන් නිරූපණය වෙන්නේ. මට හිතෙනවා මේ තනුව නම් පුදුම අපූර්ව මේ මේ අවස්ථාවට අතිශයින්ම ගැළපෙන තනුවක් කියලා. සාරද අරවින්ද මේ ගැන යමක් කියයි. මේ පුදුම හැකියාවක් සරච්චන් දේශයට තිබුණා මේ දැනට උමනා තනුව තෝරා ගැනීම. ඉතින් පැරණි තනුව වලින් තෝරාගත්තත් එච්.එස්. බණ්ඩාර වගේ කෙනෙක් මේ නිර්මාණය කළත් පස්සේ කාලෙක මේ එතුමා මට කිව්වා මේ සමහර තනු වෙනස් කරලා අලුත් තනු දාන්න කියලා. කොයි වන්දමින් කරත් ඊටාම වැදගත් මේ අර්ථවත් තනුව තමයි එතුමා තෝරාගත්තේ. ඔව් සුප්පා දේවී හැටියට මාලිනී රණසිංහගේ අපූර්ව ගායන විලාසය මේ චරිතය පණ ගන්නවන්නට හේතු වුණා. සරච්චන්ද්‍රයන්ගේ මනමේ සිංහබාහුව ඉඳලා ඊළඟට කරපු වෙල්ලවැහුම් එළෝ ගිහින් මෙලුවා වැනි ජන සම්ප්‍රදාය සංගීතය නිර්මාණය කර කදාවල්ලු ඇතුළු හස්තිකාන්ත මන්තරේ ලෝමාංශ විස්සන්තර වගේ නාට්‍යවල උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය භාවිතා කරා. ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති සෝකෝ වගේ විචාරතර වෙන්නගේ. මම හිතන්නේ සරච්චන්ද්‍රයන්ගේ මේ නාට්‍ය සංගීතය ගැන වෙනමම හැදෑරීමක් කළ යුතුයි. අද අපි උත්සාහ කරේ මනමේ නාට්‍යයට වසර 63ක් පිරීම නිසා මනමේ පිළිබඳ කිසියම් ආවර්ජනයක යෙදෙන්න. ජනරන්ජනගේ මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්ව අචලා ගුණසේකර නිෂ්පාදනය සුරිකා පෙරේරා